මේ කවුරු සාධනා දෙපවතන් තම ප්‍රශ්න රාශියක් අහලා තියෙනවා ඒවට උත්තර ලැබෙන්නත් එක්ක විශේෂයෙන් මට තේරුණා මම උදේ කතා කරපු දහම් කරුණු සමස්තයක් වශයෙන් මේ පිටුට අවබෝධය ලබා ගන්න අපහසුයි කියලා මම ඒක ටිකක් ඒට සරලව ඒ අර්ථයෙන් කියන්න වෙනත් ආකාරයකින් දේශනා කරන්නම්. ඉස්සෙල්ලා අපිට තේරුම් ගන්න වෙනවා පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධ, සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධ කියන එක දන්නවනේ. අපි පංච උපාදාන ස්කන්ධය කියන එක ඉස්සෙල්ලා තේරුම් ගත්තාම මේ ප්‍රශ්නේ අපිට ලහ ගන්න පුළුවන්. යම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධයක උපාදානයේ පතිත වෙයි නම් උපාදානයේ දසගණේ නම් පවතින නම් ඒකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. උපාදානයේ අනිකක් උපාදානස්කන්ධ අනිකක් ඒත් මේ උපාදානයේ මේ උපාදානස්කන්ධ කෙරෙහි පවතින්නේ. උදාහරණයක් කළොත් මම බෝතලයකට සීනි දැම්මොත් අපි බෝතලේ සීනිද වීදුරු වලින් හදපු බෝතලනේ අපි කියන වීදුරු බෝතලයක් එතකොට සීනි දැම්මහම මේ බෝතලයට අපි මොකද්ද කියන්නේ සීනි බෝතලේ සීනි බෝතලේ කියන එකෙන් අපි නිර්වචනය කරන්නේ මොකද්ද බෝතලේ සීනි කියන අර්ථය නෙමෙයි නේද සීනි බෝතලේ කියනවා සීනි ටික වගේ කියලා දකින්නකෝ උපාදානය. බෝතලේ වගේ කියලා දකින්නකෝ ස්කන්ධ ටික. එතකොට මේ සීනි ටික බෝතලයට දැම්මහම මේකට කියන්න වෙනවා මොකද්ද? සීනි බෝතලය කියලා. මේ උපාදානයේ මේ ස්කන්ධයන්ට බහැලුවාම මේකට කියන්න වෙනවා මොකද්ද? උපාදාන ස්කන්ධ කියලා. එතකොට නමුත් උපාදාන ස්කන්ධ කියනකොට උපාදාන ස්කන්ධය කියන සීනි බෝතලේ කිව්වත් අපි දත යුතුයි සීනි ටිකයි දෝෂේ බෝතලේ දෝෂේ නැහැ. තේරෙනවද? උපාදාන ස්කන්ධ කියන තැන උපාදානයයි දෝෂේ උපාදාන ස්කන්ධයන්ගේ දෝෂයක් නැහැ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. දැන් පහු කාලෙකදී මේ බෝතලෙන් සීනි අයින් කළොත් මේකට මොකද්ද කියන්නේ? නමුත් සීනි දාපු මතකේ තියෙන තාක් ඒත් අපි කියන්නේද සීනි බෝතලේ කියලා. සීනි නෑ. සීනි gedara මේ බෝතලේට සීනි ගොඩාක් කල් දැම්ම. හදිසිය වුණ සීනි ඉවර වුණා. දැන් මේකට සීනි බෝතලේ කියන්නේ නැද්ද? කියනවා. එතකොට සීනි බෝතලේ කියන්නේ සීනි තියනවටද? එහෙනම් දාපු හුරුව කියන හින්දා. ඒ හුරුවත් නැති වුණොත් මේකට සීනි බෝතලේ කියන්නේ නැහැ නේද? බැරි වෙලා මේක බෝතලේ සීනි වුණා නම් මේකට වෙන මොකවත් බහලන්න පුළුවන්ද? බෑ. දැන් බෝතලේ සීනි නොවන නිසා සීනි දාපු නිසා සීනි බෝතලේ වෙච්ච හින්දා මේකට පිටි දාන්න පුළුවන්. එතකොට අපි කියනවා මොකද්ද? පිටි බෝතලේ. ලුණු දාන්න පුළුවන්. ලුණු බෝතලේ. එතකොට හාල් දාන්න පුළුවන්. ආහාරභූතය. එහෙම කියන්නේ නේද? එතකොට ඒ වගේ මේ ස්කන්ධ ටිකට සංයෝජන බහලන්න පුළුවන්. එතකොට ස්කන්ධයන් කියන සංයෝජනීයයි. උපාදානයේ බහලනකොට උපාදානීයයි. ඕග කාමෝග ditthiyoga bhavoga avidyayoga කියනකොට ඕග බහලනකොට ඕගනීයයි යෝගනීයයි දන්තනීයයි නීවරණීයයි කියලා කියන්න පුළුවන් මේ බෝතලෙට දාන දාන්නේ වෙන්නම් කරන්න පුළුවන්. නමුත් මේ බෝතලේ අපි දකින්න ඕනේ මේ එකක්වත් දාන ද්‍රව්‍ය බෝතලේ නෙමෙයි. නේද? නමුත් යම් දවසකදී මේ සීනි ටික පිටි ටික අයින් කළත් කාලයක් යනකම් අපිට කියන්න වෙනවා මේකට මොකද්ද සීනි බෝතලේ පිටි බෝතලේ කියලා. නේද? එතකොට අපි දැන් කරන්න ඕනේ දේ තමයි මොකද්ද? මේ බෝතලේට පිටි දාන්න නැතුව සීනි දාන්න නැතුව ඉන්න ඕනේ. සීනි දාද්දී මේ බෝතලේ සීනි තියෙන හුරුව නැති කරන්න පුළුවන්ද? මම කියන එක තේරෙනවද? හැමදාම සීනි දාද්දී මේ බෝතලේ සීනි බෝතලේ කියපු හුරු අයින් කරන්න බෑ. ඒක අයින් කරන්න නම් සීනි නොදා ඉන්න ඕනේ. සීනි නොදා හිටියත් ඒ හුරුව එකපාරටම අයින් වෙන්නේ නෑ. ටික කාලයක් ගියාට පස්සේ ඒ සීනි නොදා ඉන්න හුරුව හෝ අයින් වෙන්නේ නේද? ඒ වගේ එතකොට ඒකට කියන්නේ නෑ සීනි බෝතලේ කියලා. පංච උපාදානස්කන්ධයේ උපාදානය ඇති නොවන විදිහට කටයුතු කළාම උපාදානය නැති වෙනවා. ඒ වුණාට ක්ලේශ අනුසය, සංහා අනුසය හින්දෙන්නේ නැහැ. තව දුරටත් මෙහෙම කරනකොට තමයි තණ්හා අනුසය හින්දෙන්නේ. එදාට මේකට කියන්නේ පංච උපාදානස්කන්ධ කියලා. ස්කන්ධ කියනවා. එතකොට ඒක මෙහෙම දත යුතුයි. ඔතන තමයි ටිකක් ප්‍රශ්න එන්නේ. දැන් පංච උපාදානස්කන්ධය කියන තැන අපිට හම්බ වෙනවා උපාදාන සහිත බවක් මුල් කාලේදී. දෙවනුවට උපාදානය දුරු වුණාට උපාදාන වූ හුරුව දුරු වෙන්නේ නැහැ. ඒ ටිකක් දුරු වුණොත් අපිට එදාට මේ සීනි බෝතලේ කියන්නෙම නෑ වගේ මේ ආයතනයන්ට ඇහැ කන දිවනාසය ශරීරය කියන මට්ටම කියන්නෙත් නැතුවම මොකද දැන් මේ තණ්හාව උපාදානයයි තණ්හාව නිසා උපාදානය වෙන්නේ. ඇහැ උපාදානීයයි. අපි රූපය පිරිසින දැක්ක දවසට අපිට ධාතුව පිරිසින දැක්ක දවසට මේකට කියන්නේ නෑ උපාදානීය ධර්ම කියලාවත්. මෙන්න මෙතෙන්ට එනකම් අපේ දහම වැඩෙන්නට ඕනේ. මම ඕකට වෙන උපමාවක් ගන්නම්. දැන් අපි කියමු ඇතුළත නැටි පුරෝපු පිටින් බොහෝම ලස්සනට සිත්තම් කළ මැටි කලයක් තියෙනවා කියන්නකෝ. දැන් මේ පිටින් සිත්තම් කළා පේන මැටි කලය දිහා බලලා ඒ තියෙන සිතුවම් ආරම්භය අපි බොහොම ලස්සනයි කියලා කැමැත්තක් ඇති කරගන්නවා. සමහර චිත්‍ර අවලස්සනයි කියලා අකමැත්තක් ඇති කරගන්නවා. එතකොට මේ කැමැත්ත අකමැත්ත කියන දෙක රැඳී පවතින්නේ අපිට පෙනෙන මේ දර්ශනයත් එක්ක. චක්කු විඥාණයෙන් කියන්නේ පවතින දේ සිහි කරන්න බෑ පේන දේ විතරක් දැනගන්න පුළුවන්. නමුත් දැන් මේ කලය ඇතුලේ මේ මුට්ටිය ඇතුලේ තියෙන පස් නැත්තම් අපි කියමු අසුචි තියෙන්නේ. අසුචි තියෙන තැන අපි පිටින් සිත්තම් කළ කලයක් හැටියට දැකලා ලෝභ දේශ මොහ ඇති කරගන්නවා. පහු කලකදී අපි මේ ලෝභ දේශ මොහ ඇති කරගත්ත නිසායි මේ දුක එන්නේ කියලා මේ කලයේ දිහා බලාගෙන අනේ මේ චිත්‍රද නැතුලා යනව නේද කවදා හරි. මේවා අනිත්‍යයි නේද? මේ කලයට කැමති වුණොත් කවදා හරි දවසක් කැඩෙන බිඳනකොට දුක එනව නේද කියලා අපි බලනවා. ඒ බැලීමෙන් ලෝභ දේශ මොහ යම් මට්ටමක් අපිට හික්මෙනවා. නමුත් අර කලේ තියෙන යථාර්ථයක් තිබුණා නම් අසුචි කියලා මේ ටික අපිට පේන්නේ නැහැනේ තාම. තේරෙනා නේද? එතකොට නමුත් අපි දැන් పూర్ව භාග ප්‍රතිපදාවේදී කරන්නේ ඔන්න ඔය ටික. පිටතින් අපිට පේන දේ තුල විදර්ශනාවට ලක් කිරීමක් කරනවා. ඒ ටික තමයි මේ පේන දේ අනිත්‍ය බලනවා. පිටිතින් අර සිත්තන් තුළ ලස්සන නැටි දර්ශනයේ අනිත්‍ය දකිනවා. ඒක කැඩෙන බිඳෙන දවසට දුක එනවා කියලා දකිනවා. දුක එන්නේ නැති වෙන්න මේකට තණ්හා නොකරන්න ඕනේ කියලා අපි දකිනවා හිතනවා ඒ වුණාට පවතින ස්වභාවයේ ඒ ඌ ආකාරයෙන් දකින්න නුවණ කවදාවත් අපිට ආවේ නැහැ එන්නේ නැහැ නමුත් රාග දේශ මොහ වල යම් හික්මීමක් වෙනවා. ඉතින් අපි ඕක මෙන්න මේ විදිහටම බැලුවොත් වෙනදා ওই විදිහට කරපු එක ඉස්සෙල්ලාම නුවණින් ඒ කියන්නේ දැන් ඇහැට පේන දෙයට ඔබ්බෙම යනවා අපි නුවණින් දකිනවා මේකේ තියෙන්නේ අසුචි නේද අසුචි පිරුණු තැන අසුචි තියෙන තැන මේ වගේ ලස්සනට පේනවා එතකොට මේ විදිහට ලස්සනට පෙවුනත් පවතින ස්වභාවය මෙන්න මේකයි නේද කියලා පෙනෙන දේ උදව් කරගෙන යථාර්ථයට අපේ මනස අරගෙන ගිහිල්ලා පවතින ස්වභාවය මේක තියෙන්නේ අසුචි ස්වභාවයක් ධාතු ස්වභාවයක් එබඳු තැනක මේ විදිහට පේන එක බොරුවක් නේද කියලා බලනකොට ඒ බැලීමට ඇලීම් ගැටින් දෙක දුර වෙනවා දැන් මේ දුර වෙන්නේ ඇත්ත දැක දැක. ඇයි දැන් එnde එnde එnde එnde මේ පවතින ස්වභාවය දකින්න හුරු වෙනවා. යම් දවසක් කියනවා දකින්නකොටම මේකේ අස්විච්ච කියන බවම දකින්න පුළුවන් දවසක් එනවා. එදාට කලයේ කියන මේ පිටතින් තියෙන මට්ටමේ හිත රැඳෙන්නේ නැති දවසක් එනවා. ඒ මට්ටමේ දර්ශන, ඒ මට්ටමේ හැඟීම්, රාග දේශ මොහ උපදින්නේ නැති දවසක් එනවා. එහෙම නැතුව අපි ඒ යථා භූත ස්වභාවය තේරුම් නොගෙන අපිට අර හම්බ වෙන පෙනෙන මට්ටමේ විතරක් මොකද දැන් මාසසට පෙනෙන්නේ නැහැ කවදාවත්ම පිටතින් සිත්තංකල මුට්ටියේ අසුචි තියෙන බව නැත්තම් පස්තිරලා තියෙන බව පේන්නේ අපිට නුවණින්ම මේක දකින්න ඕනේ නුවණින්ම හිත තබලයි මේ තේන දේ බොරුවක් හිස් ශූන්‍යයි කියන්න වෙන්නේ. පෙනෙන දේ මට්ටමට හිත තබලා නම් අපි විදර්ශනා කරන්නේ මේක ටිකක් අඩුපාඩුවක් තියෙනවා. මොකක් නිසාද යථාභූත ස්වභාවය මෙතන නැහැ. මේ තුලින් රාග දේශ මොහ හික්මීමක් වෙන්නේ නැතුව නෙමෙයි වෙනවා. ඉතින් මම අර පිටතින් සිත්තම් කළ කලයේ වගේ කියලා පෙන්වුවේ මේ ඇහැ ඇහැට පේන රූප චක්කු විඥාන. මොකද ඇහත් රූපේ චක්කු විඥානන් නිසා අපිට ලබා දෙන්නේ මේ වගේ දර්ශන රාමු. ඒකට තියෙන දේ පේනවා මිසක ඇත්ත පේන්නේ නැහැ. පෙන්වන්න බෑ. ඒ වගේ සෝත විඥානයේ විඤ්ඤීය ශබ්ද, ගාහන විඥානයේ විඤ්ඤීය ගන්ධ, ජීවහා විඥානයේ විඤ්ඤීය රස, කාය විඥානයේ විඤ්ඤීය පොට්ටබ්බ, මනෝ විඥානයේ විඤ්ඤීය ධම්ම. මෙන්න මේ ටික තමයි පිටතින් සිත්තම් කළ කලය වගේ. ওই නිසායි අපිට ගැලීම් ගැටීම් ඇති වෙන්නේ. එතකොට අපි මේ මට්ටමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා යම් කිසි මානසික සිතිල බවක්, ලිහිල් බවක් ඇති කරගන්නවා. රාග දේශ මොහයන්ගේ ලිහිල් බවක් ඇති කරගන්න පුළුවන්. මේක කොච්චර දුරට ලිහිල් කරගත්තොත් ද අරූපී බ්‍රහ්ම ලෝකේ දක්වා යන්න පුළුවන්. නමුත් අපි තාම මේ ලෝකෙන් ඔබට ගිහිල්ලා නැහැ. මේ අටලොස් ධාතුව කියන්නේ ලෝකේ. අපි මේ නුවණින් මේ ධර්මයන්ගෙන් ඔබට යන්න වෙනවා. යතහභූත ස්වභාවය තමයි මං කිව්වේ මතක් කළේ අර කලේ ඇතුළේ තියෙන අසුචි ටික නැත්නම් මැටි ටික වගේ. පිටතින් සිත්තම් කළ කලේ වගේ මේ පේන දර්ශනය පෙනෙද්දි නුවණින් යන්න කලේ ඇතුළත තියෙන්නේ අසුචි නේද කියලා බලනවා වගේ මේ ධාතුව ඒ කියන්නේ රූපේ ස්වභාවය පටිආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුයි. එබඳු ධාතු මාත්‍ර ධාතු මාත්‍ර සමග ස්පර්ශ වීම නිසා මේ මෙබඳු වේදනා සංඥා පහළ වෙනව නේද? ඒ සංඥා ඒ ධර්මයේම සිතින් දැනගන්නව නේද කියලා මෙහෙම බලන්න බලන්න අපිට යතහ භූත ස්වභාවය එන්න එන්න වැඩෙන බවක් එන්නේ. යම් දවසක් තියෙනවා අර මං කිව්වේ දකින්න පුළුවන් කියලා. මෙහෙම දකිනකොට එයාට නුවණ එනවා රූපය කියන එක කවදාවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි. දැන් නාම රූප පත්‍යා විඥානං කියනකොට අපි දත යුතු දැන් මම මොන හරි දෙයක් මේ තව කාට හරි දුන්නොත් ඒ කෙනා තව කාට හරි දුන්නොත් ඒක. එතකොට අර ලැබුණු කෙනාගෙන් අහනවා මේක හම්බුනේ කොහොමද කියලා. ලෝක ස්වභාවය යන්නේ කෙලින්ම මන් නිසා. අපි කියමු මම දැන් මේ කොලේ අරගෙන තව මහත්යෙකුට දෙනවා. ඒ මහත්ය තව මහත්යෙකුට දෙනවා. එයා ඇහුවොත් කොහොමද හම්බුනේ කියලා මම දුන්නා කියලා කියනවා. ලෝකේ ස්වභාවය ඕක. නමුත් මට හම්බෙලත් නෑ මේ මහත්තයා මේ මහත්තයාට මාව හම්බෙලත් නෑ මම එතෙන්ට ගිහිල්ලත් නෑ මේ මහත්තයා මං ගාවට ඇවිල්ලත් නෑ. මේකේ මහත්තයා ලැබුණේ මම මේ වෙන මහත්තයෙකුට දුන්නා ඒ මහත්තයයි ගිහිල්ලා මේක දුන්නේ. ඉතින් මේ සිද්ධියත් එහෙමයි. නමුත් මේ මහත්තයාට ලැබුණා නම් ලැබුණේ අර දැන් අතේ තියෙන මහත්යට මේ මහත්ය දුන්න හින්දායි මේ මහත්යට ලැබෙන්නේ. මාව හම්බ වෙන්නේවත් නැහැ ලැබෙන වෙලාවට. නමුත් හේතුඵල ධමයක් තියෙනවා. ඒ වගේ දැන් මං රූපේ වගේ මම මේ කොලේ තව මහත්යෙකුට දෙනවා ඒක හරියට නාම ධර්ම වගේ. ඒ මහත්ය තව මහත්යෙකුට දෙනවා. ඒ විඥානය වගේ. ඒතකොට මේ දෙන්න අතරේ සම්බන්ධ වෙන්නේ හැම වෙලාවෙම. නමුත් මේ කුලය එතෙන්ට ලැබුණේ කොහොමද කියලා අහුවොත් මනාකොට කියනවා නම් මේ ස්වාමීන් වහන්සේත් මේ මහත්යත් නිසා හම්බුණා කියන්න වෙනවා. නාම රූප පත්‍ය විඥාන. එහෙම කියන එකෙන් කියන්නේ නෑ මේ නාමයයි රූපය දෙකේම කෙරවල් දෙකක් හිතට අහුවෙනවා කියන එක. තේරෙනවද මං කියන එක? තේරෙන්නේ නෑ නේද? ඒකට කට්ටිය ළඟ ඉන්න ඕනේ. ඒකයි බැරි නැත්තම් දැන් මේව ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඔප්පු කරලා පෙන්වන්න තිබුණා හිටියනම් කවුරුත් නැහනේ. මොකද හේතුවක් නිසා ඵලයක් හටගත්තාම ඵලයේ හේතුවක් වෙනවා. අපේ ස්වභාවය මේන් මහත්තයට දෙන්න කිතරේද? අද ටැක්ටිකල් එතනින් ඉඳගන්න. මොළඟින්. දැන් මම මෙන්න මේක මේ මහත්තයාට දෙනවා. ඔය මහත්තයා මේ මහත්තයාට දෙන්නකෝ දැන් මේ මහත්තයාගෙන් කවුරුරි ඇහුවොත් ඔය කොලේ හම්බුනේ කොහොමද කියලා මේ මහත්තයා කිව්වොත් මේ ස්වාමීන් වහන්සේින්ද කියලා හරිද? වැරදිද? හරි කිව්වත් වැරදි, වැරදි කිව්වත් වැරදි නෙමේද? මමයි දුන්නේ කියලා කිව්වොත් ඒකත් වැරදි. මම දුන්නේ නැහැ කිව්වොත් ඒකත් වැරදි. ඔය නිසයි ඇත්ත සහ නැත කියලා කියන්න බැරි. එතකොට ලෝකේ ස්වභාවය ඕකයි. මේ මහත්තයන් ඇහුවොත් මේ කොලේ හම්බුනේ කොහොමද? ස්වාමීන් වහන්සේ දුන්නේ. මගෙන් ඇහුවොත් ආ මමයි ඒකේ මහත්තයර දුන්නේ. කියලා ඔහොමයි කියන්නේ නේ. නමුත් එතකොට යථාර්ථය අතහැරෙනවනේ ওই දර්ශනයට. දැන් මේක තමයි සම්මත දර්ශනය යථාර්ථය අතහැරෙනවා. ඇයි මට මේ මහත්ය හම්බුනේත් නැහැ. ඒ මහත්යට මාව හම්බුනේත් නැහැ. අපි දෙන්න අතර සම්බන්ධයක් උන්නේ මම දුන්නේ අපේ මේ මහත්තයාට. ඒ මහත්තයයි මේ මහත්තයාට මේක දුන්නේ. ඉතින් සම්බන්ධය තියෙන්නේ මේ දෙන්න අතරේ. නමුත් මම නැත්තම් මෙතන සම්බන්ධය මේ කොලේ හම්බ වෙන්නේ නැහැ නේද? ඉතින් සම්මත සහ පරමාර්ථය කියන එකේදී ඕගොල්ලෝ දකින්න ඕන විදර්ශනාව කියන්නේ ඕන්න ඔතන. ඕගලන්ට හම්බ වෙන මේ ලෝකේ ඇත්ත ඇති හැටි පවතින සිද්ධියක් නෙවෙයි සිද්ධිය දකින්නේ. ඕගලන්ට යමක් පෙනෙනවා කියන තැන වෙලා තියෙන උන් ওই සිද්ධිය. රූපය නැත්තම් ධාතුව කියලා හිතන්න මම මේ වගේ නාම ධර්ම ටික හිතට වැටෙන. මේ නාම ධර්ම ටිකයි හිතෙන් දැනගන්නේ. නමුත් පඤ්ඤාප්තිය නැත්තම් ලෝකේ අපේ කෙලෙසේ තියෙන කෙලින්ම රූපය දැනගත්තා කියලා. මාව දැනගත්තා කියලා. මන් නිසා හම්බුණා කියලා. නමුත් ඕගොල්ලෝ දැනගත්තොත් නාම රූප පත්‍ය විඥානං දැන් ඕගලන්ට කෙලින්ම හම්බෙන්නේ නාම ධර්ම ටික හම්බෙන්නේ නැතුව රූපේනේ හම්බ වෙන්නේ නේද මං පෙන්වන එක තේරෙනවද දැන් ඕගලන්ට කෙලින්ම හම්බ වෙන්නේ මේ මහත්ය මට දුන්නු තැනක් මම මහත්යට දුන්න දෙයක් නේද මේ මහත්ය කරපු සේවය හම්බ වෙන්නේ නැහැ නේද හම්බ වෙන්නේ නැහැ ඕක තමයි සම්මතය ඕක තමයි අපි ඉන්න තැන ඕක තමයි රාග දේශ මොහ ඇති කරන්න හේතුව ඕක තමයි මේ කාම භවයෙන් අපිට නොමිදෙන්න හේතුව. දැන් ඒ පේන සිද්ධියේම ඇත්ත දැනුත් වෙන දේ අපි නොදන්නකමයි තියෙන්නේ. ඒක සිහි කරගන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපේ වගේ සතර මහා ධාතු. එතකොට ධාතුව කෙනෙකුට අපි දන්න හැඩතල මුකුත් නැහැ. ඒ ධාතුව නිසා ආධ්‍යාත්මික ධාතුවට බාහිර ධාතුවේ ගැටෙනකොට හිත උපදිනවා. ඒ හිතට මේ වේදනා සංඥා වැටෙන්නේ. නාම ධර්ම උපදිනවා. අපි කියමුකෝ මේ රූපය නිසා නාම ධර්ම පහළ වෙනවා. ඒ නාම ධර්මමයි හිතෙන් දැනගන්නේ. මෙතන අඤ්ඤමඤ්ඤයි. මේ සිත පවතින්නේ නාම ධර්ම නැතුව නාම ධර්ම පවතින්නේ සිත නැතුව. මෙතන දීන් ගැනීම ක්‍රියාවක් වෙන්නේ මේ දෙන්න නැතුව. නමුත් ඒකට මම අවශ්‍ය නැහැ. නමුත් මම නැතිනම් මේ කුලයේ දෙන්න යන්නේ. ඒතර මට මෙතන මතක් කරන්න ඕන රූපේ මම වගේ නාම ධර්ම මේ මහත්ය වගේ. ඒ නාම ධර්ම ටිකයි මෙතනින් හිතෙන් දැනගන්නේ. අපි බොහෝ කාලයක් සිට ඇසුරු කරලා තියෙන්නේ මේ දැනගත් එක රූපයයි කියලා. රූපයයි කියලා. ඒ හින්දා අපිට හටගත්ත නාම ධර්ම නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ නැහැ. ඇයි ආයෙත් ගැටෙනකොට අපේ කෙලෙසී තියෙන්නේ මේ රූපයයි දකින්න කියන මට්ටමේ නිසා මේ පින්වුතුන්ට මේක හඳුනා ගන්න පුළුවන් වුණොත් වැඩි ගැඹුරක් ඕනේ මේ දකින අරමුණක් ගත්තාම නුවණින් දකිනවා පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු නිසා මේ හිතට පහළ වෙන වේදනා සංඥාවම හිතෙන් දැනගන්නව නේද? එතකොට අපිට හමු වෙන පරාසය කියන්නේ මේ වේදනා සංඥා චේතන. දැන් දැනගන්නවා කියන එක විඥානය. මේ මහත්ය වගේ එතකොට මේ මහත්යයි මේ මහත්යයි අතර සම්බන්ධය විතරයි ඔයගොල්ලන්ට හැමදාම හම්බ වෙන්නේ දන්නේ. මන් නිසා මේ උදව්ව ලැබුණට මාව හම්බෙලා නැහැ. මම මේ කොලේ දුන්නෙත් නැහැ, දැන් දෙනවත් නැහැ, අනාගතේට දෙන්නෙත් නැහැ. නමුත් මං හැම වෙලාවෙම උපකාරයක් වෙලා තියෙනවා. කෙලෙස් මේ මොකද අපි දෙන්නගේ සම්බන්ධය අතහැරෙන්න හෝ සම්බන්ධය තියෙන්න වෙන්නේ මෙයා නිසායි. සිතත් මේ රූපයත් විඥානයත් අතර සම්බන්ධය මේ සතර මහා ධාතු රූපයේ සවිඥානික වෙන්නේ මේ හිත මේ රූපයට බැසගත්තොත්මයි ප්‍රතිසන්දි වශයෙන් මෞකසට ආවොත්මයි එහෙම එන්නේ මේ අතරමැදිය ඇති බව හෝ නැති බව මතයි මේ නාම ධර්ම ටික නැත්තම් මෙයා හිතියේ නැති වුණොත් මේ ගනුදෙනු අපේ වෙන්නේ නැහැ මට මෙයා ගාවට යන්නත් බෑ එයාට මං ගාවට එන්නත් බෑ එතකොට මේ නාම ධර්ම ටික අපි රූපය පිළිබඳව දැක්කොත් ඒ කියන්නේ දැන් මෙයා දකින්නේ මං කරපු දේ මෙයා කරපු මේ මහත්ය කරපු දේ දෙකම එකතු කරලානේ මම දුන්නා කියන්නේ තේරෙනවද නමුත් මං කරපු සේවය වෙනම දකිනවා මෙයා කරපු සේවය වෙනම දැක්කොත් මෙයා කරපු සේවය සිහි කළා මෙතුමට මංගව හොයන්න දෙන්න බෑ. තේරෙනවද? තේරෙන්නේ නැහැ නේද? එතකොට එහෙම වුණොත් එහෙම වුණොත් මෙයාට ආහාර නැහැ මාව සිහි කරලා එන්න මෙතෙන්ට එන්න. අපි දෙන්න දැකලා නැහනේ. අපේ මගේ සතහන් තොරතුරු දන්නේ නැහැ. ඉන්න තැනක් දන්නේ නැහැ. දන්නේ මෙයා. මෙයාගෙන් අහලම තමයි එන්න වෙන්නේ. මෙයා හදිසියෙ නැති වුණොත් එන්න පුළුවන් ද අපි දෙන්නට සම්බන්ධ වෙන්නේ. එහෙම වුණොත් මේ විඥාණයට නැවත රූපෙට දැස ගන්න තියෙන හේතු නැති වෙනවා. හැම වෙලාවෙම හිත සහ හිතත් රූපයත් කියන අතර සම්බන්ධය ඇති වෙන්නේ නාම ධර්ම වලින්. ඒ නිසාමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධය මැදයි කියන එක අවධාරණය කරනෝනේ. මජ්ජ සූත්‍රයේ එහෙම අහලා ඇති නේද? එතකොට මොකද ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හටගන්නවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනවා. මේ නිරෝධය නොදැක්කොත් ඒ අත්දැකීම සිහි කරගෙන තමයි හිතෙන් රූපයට බැසගන්නේ. මොකද නාමයි රූපයි දෙකම එකයි කියන මෝඩකම අපිට පවතින නිසා. ඉතින් අපේ විදර්ශනාවට ඉලක්ක වෙන්න ඕනේ මොකද්ද දැන්? මම මේ කොලේ මේ මහත්යර දුන්නාම ඒ මහත්ය මෙතෙන්ට දුන්නාම මේ හේතුඵල ධමයක් තියෙන තැන මේ කොලේ මෙතෙන්ට ගියේ කොහොමද කියලා දකිනවා නම් දකින්න ඕනේ හේතුඵල ධම. හේතුවක් නිසා ඵලයක් ඇති වෙනකොට ඵලයේ හේතුවක් වෙනවා. පුරාණ හේතුව කල්ැතුව අතහැරෙනවා නේ. එහෙම නේද? අතහැරිලා. මෙන්න මේ විදිහටම ඕගොල්ලෝ දැක්කොත් මේකට කියනවා විදර්ශනා කියලා. ලෝකය දකින්නේ කෙලින්ම මායිමේ මහත්ය අතර සම්බන්ධයක් නේ. එහෙම දකින ලෝකෙ තුල ඕගොල්ලෝ හේතුඵල ධහම දැක්කොත් මේ විදිහට හේතුඵල ධහම දැක්කොත් ඕගලන්ට කලම අතහැරෙනවා මාව. තේරෙනවද? ඊට පස්සේ ඕකම වෙනවා තව ටික ඔය එතෙන්ට ආවහම ඊටු ටික නාම ධර්ම විදර්ශනා කරගෙන තේරෙනවා. මනස ධර්මාරම්මනත් මනෝවිඤ්ඤාණය නිසා යමක් හට ගන්නකොට ධම්මායතනය කියන එක මං වගේ වෙනවා. ධම්මායතන නිසා පහළ වෙන වේදනා සංඥා මේ වගේ වෙනවා. ඒ නිසා පහළ වෙන ධර්මයමයි මනෝවිඤ්ඤාණය විඤ්ඤාණය වෙන්නේ. ඒක ධම්මායතනය අතහැරෙනවා. එතකොට මත් එකල යුත්තක් නැහැ. කබලෙන් කහ රූපේ මේ වගේ අතහැරුණොත් මේ හිතමයි සිතෙන් හිතෙන් දැනගන්න සිතුවිලිමයි සිතුවිලිමයි හිතෙන් සිහි කරන්න කියන තැනකට ආවොත් ඒ නුවණ එළඹ සිටියොත් මේ කබලින්ක ආහාර රූපේ අතහැරෙනවා. මෙහෙම සිහි කරද්දිත් ඕගලන්ට රූපේ සිහි කරගන්න බැරි දවසක් මේ හිතම යදාපිත් පරිහරණය කරන්නේ. ඒත් අපි දන්නේ අපි හිතම මේ බෙදාගෙන ඉන්නේ. මේ ස්වභාවය අපිට හසු වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහටයි අපිට විදර්ශනාව කියන එක එන්න ඕනේ. දැන් නාම රූප පත්‍ය විඥානං කියනකොට හොඳට බලන්න ඕගලන්ට ඉස්සලා රූපයක් හම්බ වෙලා ඉවර වෙලා. පස්සේ පස්සේ ඕගොල්ලෝ මේ පින්මුතු නෑ නෑ මේ රූපේ කියන තැන වේදනා සංඥා චේතනක් තියෙනවා කියලා දන්න විදිහටම මානසිකාරයක් යනවා මිසක තේරෙනවද මම කියන්නේ එක්කෝ රාගය ඇති වෙලා එක්කෝ ද්වේෂය ඇති වෙලා ඉවරලා නෑ මේක හොඳ නෑනේ කියලා නැති කරන්න යන්නේ නමුත් රාගය කියන එක නූපදින විදිහට ආයතින් අනුපාදෝ තංචපජ ආයතින් අනුපන්නාස්ස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හොති සංජපජානාති. නූපං කාමච්ඡන්දේ නූපදවන්නම මෙයා දන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනයි අපේ අවධානය යොමු වෙන්න ඕනේ. ඇයි මේ ලෝකයේම දුකයි කියලා කියනවා. අටලොස් ධාතුවම දුකයි. අපිට හිතෙන්නේ ඇහැ කන දිවනාසය ශරීරේ මේවා දෝෂ නැහැ මේවට තියෙන තණ්හාවේ දෝෂ කියලා. ඇත්ත. හැබැයි ඇහැ කියන එක තියෙද්දි තණ්හාව නැති කරන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ. දරුවා කියන දැක්ම තියෙද්දි මේ පින්වතුන් තණ්හාව නැති කරන්න පුළුවන්ද? බෑ. දරුවා කියන දැක්මම නැති වුණොත් තණ්හාව නැති වෙනව නෙමෙයිද? ඒ වගේ මේක ඇහැ මේ මම කියන මට්ටම ඔයගොල්ලෝ දකින්න තාක් ඔයගොල්ලෝ තණ්හාව නැති කරන්න බෑ කියලා මම කියනවා. ඒ හින්දායි මම කියන්නේ මේ දර්ශනයම වෙනස් වෙන්න ඕන මිසක තණ්හාව කියන තැන විතරක් ලැහන්න පුළුවන් එකක් නෙමෙයි මේක. දර්ශනය වෙනස් වෙන්න ඕනේ. මොකද අර මං මතක් කරන්නේ දැන් විශාල ගිනි ගොඩක් ඇවිලෙනවා. දැන් මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නෙක් යනවා. ගිහිල්ලා එක්කෙනෙක් මොකද කරන්නේ? ගිනි ගොඩ ඇතුලේ මේ පැත්තට පැන පැන මේ පැත්තට පැන පැන නොපිච්චින්න උත්සාහවත් වෙනවා. පුළුවන් ද නොපිච්චින්න? ඇයි බැරි? ගිනි ගොඩ ඇතුලේ නිසා. අත් දෙක බැඳගෙන කිසිම උත්සාහයක් නැතුව කෙනෙක් ඉන්නවා. දැන් එයාට පුළුවන් ද නොපිච්චින්න? ඒත් දැන් ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා නම් මෙයා නොපිච්චෙන්න උත්සාහවත් වුණත් නොවුණත් පිච්චෙනව නේද? වළක්වන්න පුළුවන්ද? බෑ. නොපිච්චෙන්න මොකද කරන්න ඕනේ? ගිනි ගොඩ ඇතුළට නෑින්න ඕනේ. ඉතින් දැන් මේ ලෝකේ මම වෙලා නම් මගේ වෙලා නම් මගේ ආත්මේ වෙලා නම් ඇහැ කියන එක මම කියන්න ඕනේ ඇහැ කියන එක නියෝජනය වීමම මම වෙනවා. ඇහැ තිබුණොත් අයිතිකරුවෙක් ඉන්න වෙනවනේ. ඉන්නේ නැද්ද? මම නැතුව ඇහැක් තියනවද? ඇහැ කන දිවනාසය මේ කැලේ ටිකෙන් තොරව මම නියෝජනය වෙයිද? ඔයගලන්ට. නෑ. එතකොට මේ ඇහැ කන දිවනාසය මේ ලෝකය මම මගේ මගේ ආත්මය කියන තැනටපත් වෙලා නම් දැන් දුක නැතු වෙන්න හැදුවත් නැතත් දුක් විඳිනවා. මේ ලෝකෙ දිහා බලන්න. දුක නැතු ඉන්න කියලා ගෙවල් දොරවල් හදලා යාන වාහන ඉඩකඩම් අරගෙන මිල මුදල් එකතු කරලා දුක නැතු ඉන්න හදන අය ඉන්නවා දැකලා තියෙනව නේද? ඒ අය ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මරණයටපත් වෙන්නේ නැද්ද? අප්‍රියං හා එක්වීමේ ප්‍රියංගෙන් වෙන්වීමේ හිතන දේ නොලැබීමේ දුක් වෙන්නේ නැද්ද? ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට මේ ස්කන්ධ පරිහරණ දුක නැද්ද ඒගොල්ලන්ට? තියෙනවා. අපි ලෝකේ කාල කන්නේ කියලා දකින ජීවිතයේ දුක නැතුව ඉන්න උත්සාහවත් නොවන ජීවිතය සාර්ථක කරගන්න උත්සාහවත් නොවන කාල කන්නේ කියලා හිතන මිනිස්සු දැකලා තියෙනව නේද? ඒ අය ඔය කියපු දුක් ටික විඳින්නේ නැද්ද? ඉතින් දෙගොල්ලම යථාර්ථයෙන් එකතැන නෙමෙයිද? ඉතින් මොකද්ද ඇති වෙනස? ඈ එතකොට නමුත් මෙතනදි වෙන්න ඕනේ ඒකයි දුක කියන එක උපන්නොත් දුකේ ඇති බව දුක දුකේ නැති බව දුක අපි හිතාගන්නේ දුකේ නැති බව සැපයි කියලා නේ දුකේ නැති බව සැපද දුකද ඔය දැන් හොඳට බලලමද කිව්වේ දුකේ නැති බව දුකයි කියලා එහෙනම් ඉතින් දුක නැති කරන්න ඕනේ නැහැ නේද එහෙමයි දුක උපන්නොත් දුක කියනක උපන්න දෙයක් වුණොත් දුක කියනක ඇති කරගත්තොත් ඒකේ ඇති බවක් දුක නැති බවක් දුක. දැන් ඕගොල්ලෝ දරුවෙක් හිටියෝ මේ දරුවා කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න, අන්වන්න, පලන්වන්න ඕනේ, උගන්වන්න ඕනේ මේක සැපද? යම් මට්ටමක දුකක්. මේ දරුවා ලෙඩ වුණොත් ඕගොල්ලන්ට දුකද සැපද? දුකක්. එතකොට මේ දරුවා කියන දේ අහන්නේ නැති ඈ හිතුවක්කාර කෙනෙක් වුණොත් දුකද සැපද? දැන් මේ දරුවගේ දිවි පැවැත්ම ඕගලන්ට දුකක් නෙමෙයිද? මේ දරුවා හොරෙක් වුණොත් මංකොල්ලකාරයෙක් වුණොත් එයාගේ දිවි පැවැත්ම දුකක්. හොඳයි මේ දරුවා හදිස්සියේ නැති වුණා. දැන් ඕගලන්ට දුකද සැපද? දුකක්. එතකොට දැන් මේ දුක ආපු දේ ඇති බවත් නැති බවත් දෙකම ඕගලන්ට දුක නෙමෙයිද? දුකයි. මේ ඇහැ පවත්ත ගන්න ඕගොල්ලෝ කන්න බොන්න දෙන්න ඕනේ හෝ උදන්න ඕනේ කොච්චර පරිහරණයක් කරන්න ඕන දුකයිනේ. ඉතින් මේ ඇහැ නැති වුණොත් සැපද? දුකයි. ඉතින් මොකද දුක කියප එක නැති වුණොත් ඒක සැප වෙන්න බෑ. නමුත් දැන් දුක උපාදාන වුණාට පස්සේ උපාදාන වූ දුක පවත්තනට දුක් විඳින්න වෙනවා උපාදාන වූ දුක නැති වුණත් දුක් විඳින්න වෙනවා ඒකයි මේ ලෝකෙ මිදෙන්න බැරි මේ ලෝකයේ තුලට ආවොත් ලෝකයේ තුල හොඳ සහ නරක දෙකෙන්ම දුක් විඳින්න වෙනවා අපිට. ලෝකයේ ඇති බවන ඇති බවත් අපිට දුක නැති බවත් අපිට දුක වෙනවමයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ලෝකෙ මිදීමම හොඳයි. ලෝක නිරෝධයම සැපයි කියලා කිව්වේ. දේශනා කළේ. ඔගොල්ලෝ දුකේ ඇති බව දුක දුකේ නැති බව සැප හැටියට දකින්නතාවක ඔගොල්ලෝ කලකිරෙන්නේ නැහැ. ඉස්සලා ලෝකය අවබෝධ කරගත්තොත් තමයි දුකෙන් මිදෙන්න ලෝකෙ මිදෙන්න කැමති වෙන්නේ. මේ කුෂ්ඨ රෝගෙ තියෙන හොරි දැන් මේ කුෂ්ඨ රෝගියක් හැදුණු කෙනෙකුට කුෂ්ඨේ කහනකොට සැපක් දැනෙනවද නැද්ද? දැනෙනවා. අර කඩුවේ ගන් කියලා හැදෙන්නේ හොඳ නොවන රෝග නේද? දැන් මේක කහනකොට සැපක් දැනෙනවනේ. මේ සැපය විඳින්න පුළුවන් ද කුෂ්ඨේ නැතුව? බෑ. කුෂ්ඨ කියපේක සැපක්ද? දුකයි නේ? හොඳයි. ඒ ඒ කුෂ්ඨ රෝගය හදාගන්න නැතුව අර සැප විඳින්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එහෙනම් මේ එන සැප සැපේ සැපක් කියනවද? ඇයි සැපක් කියන්නේ නැත්තේ? මේ සැපේ පිහිටලා තියෙන මහ විශාල දුකක් මත නේද? කුෂ්ඨ රෝගය කියන එක සැපද? දුකයි. එතකොට කුෂ්ඨ රෝගය හදාගෙන වෙනවා කුෂ්ඨේ කසන සැප විඳින්න. කෙනෙක් කුෂ්ඨේ කසන සැපයට තණ්හා කළොත් මෙයා තණ්හා කරන්නේ මොකේදද? කුෂ්ඨයට නෙමෙයිද? ඇයි මේ සැපේ ලැබෙන්න නම් අනිවාර්යෙන් කුෂ්ඨ රෝගියෙක් වෙන්න වෙනවා. දැන් කුෂ්ඨේ කහනකොට ඇති වෙන සැපයක් තිබුණොත් ඒ සැපයට කැමති වුණොත් කෙනෙක් ඒ සැපේ ඕනේ වුණොත් ඉතින් මේ සැපේ ලබා දෙන්න ධර්මතාවයක් නේද කුෂ්ඨයක් හැදෙන්න වෙන එක. කුෂ්ඨයක් හැදීමකින් තොරව මේ සැපේ ලැබෙන්න වෙන ක්‍රමයක් නැහනේ. තේරෙනවද මං කියන එක? තේරෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම වෙනවා මෙයාට කුෂ්ඨ රෝගයක් උරුම වෙන එක මේ මේ සැපේ ලැබෙන්න නම් එතකොට ආපහු කුෂ්ඨ ගන්නකොට මේ සැපේ විඳින්න පුළුවන්. නමුත් මෙතන ආස්වාදයේ tikai ආදීනව ගොඩයි. ඇයි? මේ කුෂ්ඨ රෝගයේ කසීමෙන් ආස්වාදේ ටිකක් එනවා. ඊට පස්සේ ඒ නිසා ඇති වෙන වේදනාව, වෙහෙස, තුවාලේ වැඩිවීම දින ගණනක් වෙන්න පුළුවන් නේ. පුළුවන්. එතකොට කුෂ්ඨ රෝගේ කසනකොට ඇති වෙන සැපයට තණ්හා කරන කෙනා කුෂ්ඨෙන් මිදෙයිද? කවදාවත් මිදෙයිද? මිදෙන්නේ නැහැ. ඉතින් මේ ඇති වෙන සැපයක් තියෙනවා නම් මේ සැපේට මොකද්ද කියන්න වෙන්නේ අපිට? දුක නෙමෙයිද? දුක මේ සැපේටත් දුකයි කියන එක සුදුසුද නැද්ද? සුදුසුයි. කුෂ්ඨ රෝගයේ දුකයි ඒ ඒක කහනකොට ඇති වෙන සැපයත් දුකයි. කුෂ්ඨ රෝගේ නැති කෙනෙකුට හිතෙයිද අනේ මටත් මේ කුෂ්ඨ කසන සැපේ එනවා නම් හොඳයි කියලා හිතෙයිද? ඔයගලන්ට හිතෙනවද? ඇයි හිතෙන්නේ නැත්තේ? එතන හරි සැපක් ගෑනවනේ. ඇයි ඒ? කුෂ්ඨ රෝගේ නැති බවම සැපයි නේද? ඒ සැපයට වඩා හොඳ නැද්ද කුෂ්ඨ රෝගේ නැති බව? සැපයි. කුෂ්ඨ රෝගේ වගේ තමයි මේ පංචකාමය. මේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස පංච උපාදානස්කන්ධය, අටලොස් ධාතුව. මේ මේක තමයි කුෂ්ඨ රෝගේ. මේ කුෂ්ඨ මේක කුෂ්ඨ රෝගී කියන්නේ ඇයි? මේකේ තියෙනවා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස මේ ඔක්කොම දුක් ටික මේ කුෂ්ඨ රෝගී උපද්දවා ගන්න නැතුව කුෂ්ඨ ගහන සැපේ ගන්න බෑ. ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපදවා ගන්න නැතුව ඕගලන්ට මේ ඒ කියන්නේ මේ සැප විඳින්න බෑ. ඕගොල්ලෝ දැන් දකින්න රූපයකට කැමැත්තක් ඇති වෙනවා නම් රූපයක් දැකීමෙන් ඇතිවෙන ආස්වාදයට කැමති කියන කුෂ්ඨ ගහනකොට ඇතිවෙන සැපයට කැමති කියන එක. ඔය කැමැත්ත ඕගලන්ට ලබා දෙන්න නම් ආයෙ ලබා දෙන්න වෙනවා. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස ඌ රූපයක්. වේදනාවක්, සංඥාවක්, සංකාරයක්. කුෂ්ඨයක් ලබා කුෂ්ඨයක් හම්බ වෙන්නේ නැතුව ආයෙ සැපේ ගන්න පුළුවන්ද? මොකද සත්‍ය නැති ඉන්නේ. ඇත්ත මේ. කුෂ්ඨේ ලැබෙන්නම වෙනවනේ. කුෂ්ඨේ වගේ මම උපමා කළේ ඒ කඩුවේ ගම් වූ රෝගේ වගේ උපමා කළේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ මේ ඇහැ ඇහත් රූපයත් දෙක රූප උපාදානස්කන්ධය කන ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කයත් පොට්ටබ්බයත් කියන මේ ටික රූප උපාදානස්කන්ධය. මනස ධර්මාරම්මන තමයි නාම ධර්ම වෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන වෙන්නේ. එතකොට මේ 18 ධාතු 12 ආයතන කියලා කිව්වේ මොකේද? කුෂ්ඨේ. හරිද? කුෂ්ඨ රෝගේ. ඒ ටික තිබුණොත් තමයි කුෂ්ඨ තිබුණොත්නේ කුෂ්ඨ කහන සැප ලබන්න පුළුවන්. ඇහත් රූපයක් දෙක තිබුණොත් තමයි ඒ දෙක ස්පර්ශ වීමෙන් ඇතිවෙන සැප ලබන්න පුළුවන් නේද? පුළුවන්. කන ශබ්දයක් තිබුණොත් තමයි ඒ දෙක ස්පර්ශ වීමෙන් එන සැපය ලබන්න පුළුවන්. නාසයත් ගන්ධයක් තිබුණොත් තමයි ඒ දෙක ඇතිවීමෙන් සැප ලබන්න පුළුවන්. ඉතින් මේ සැපේ ඕගලන්ට ඕනේ නම් සැපේ ලබන්න නම් ඕගලන්ට වෙනව මොකද්ද? ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාසූ ධර්ම උපද්වා ගන්න. ඕගොල්ලෝ කුෂ්ඨයෙන් තොරව මේ සැපේ විඳින්න හදනවා නම් ඒක වෙන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාසයන්ගෙන් තොරව ඕගොල්ලෝ මේ සැපේ විඳින්න හදනවා නම් ඒක වෙන්නේ නැහැ. ඇයි ඒ? එබඳු ධර්මතාවයක් නිසා මේ මෙබඳු ස්පර්ශයක් තියෙනවා. චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීව සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියන මේ ස්පර්ශ ආයතන හයෙන් එන වේදනාව කෙරෙහි ඕගොල්ලන්ගේ තණ්හාවක් තියෙනවා නම් ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා ජරා මරණ ශෝක පරිදේ දුක. ඕගොල්ලෝ දන්නේ ඒක. කුෂ්ඨේ කහනකොට ඇති වෙන සැපේ ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලෝ කුෂ්ඨ රෝගය. නෙමෙයිද? ප්‍රාර්ථනා කරනව නෙමෙයිද? ප්‍රාර්ථනා කරනවා. ඇයි ඒ? කුෂ්ඨ රෝගයේ සුව වීමේ අත්දැකීම නැති නිසා. එහෙම නේද? එහෙමයි. එතකොට දැන් යම් තැනක කුෂ්ඨ රෝගේ වගේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස වූ මේ ස්කන්ධ ටික උපදවාගෙන නම් මේ සැපේ විඳින්න වෙන්නේ මේ සැපයට සැපයි කියන්න පුළුවන්ද? බෑ. එහෙමනම් මේ සැපේ ප්‍රාර්ථනා කරලා ලැබිය යුත්තේද? ඕනේද? ඔගොල්ලෝ මේ ටික නොදක් දැක්කේ නැත්නම් මේ ටික හඳුනාගත්තේ නැත්නම් ඔගොල්ලෝ කවදාවත් ඒ කියන්නේ කුෂ්ඨ රෝගය සැපේ ප්‍රාර්ථනා කරන තා කුෂ්ඨ රෝගෙම ලැබෙනවා. අනේ මේ කුෂ්ඨ රෝගයේ උපද්දවාගෙනමයි මේ සැපේ විඳින්න වෙන්නේ. මේක සැපක් නෙමෙයි කියන එක දැක්කොත්මයි ඔයගොල්ලෝ කුෂ්ඨ රෝගී සුව කරන තැනට කැමති වෙන්නේ. එදාට ඒකට බෙහෙත් කරන්නේ. ඒ තාක් ඔයගොල්ලෝ බෙහෙත් කරන්නේ. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 නිසා ඇතිවෙන වේදනාව කෙරෙහි තණ්හා කරනවා කියලා කියන්නේ ජරා මේ සැපේ ජරා මරණ ශෝක පරිදේ දුක මත පිහිටලා නේද තියෙන්නේ. ඒ නිසා මේ සැපේද දුකයි කියන යන කරුණට යනවා. මේ සැපේ නැවත ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ප්‍රාර්ථනා කරනවා නේද? අනේ මේ ධර්මයන්ගේ නැති බවම සැපයි නේද කියලා යම් දවසක දැක්කොත් විතරයි ඔයගොල්ලෝ භව නිරෝධයකට උත්සාහවත් වෙන්නේ. දැන් අපිට ඇයි මේ මාර්ගයේ උත්සාහවත් වුණාට දැනගත්තට වැඩෙන්නේ නැත්තේ ඇයි? මේ ටික දන්නේ නැහැ. මේ කුෂ්ඨ රෝගේ කහන්නේ මේ කහන එක ප්‍රාර්ථනා කරනවා කුෂ්ඨය හදාගන්න නැතුව මේක විඳින්න බෑ කියලා නුවණ නැහැ. නේද? එතකොට යම් කිසි කෙනෙක් කුෂ්ඨය නැතුව කුෂ්ඨ රෝගේ නැතුව මේ සැප විඳින්න කියලා හදනවා නම් කවදාවත් වෙනවද? වෙන්නේ ඒ වගේ මේ ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන් ලබන සැප කවදාවත් ලැබෙන්නේ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටික නැතුව. ඔය ටික නැතුව ජරා මරණ දුක ලැබෙන්නේ නැහැ. ජරා මේ ටික නිසා තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් පපුවේ අද්ග ගහ අඬන සිහි නැති වෙන ක්ලාන්තය හැදිලා වැටෙන යම් දුකක් දුම්නසක් උරුම වුණා නම් උරුම වුණේ මොකක් නිසාද ඔයගොල්ලන්ට මේ ආයතන ටික නිසා නෙමෙයිද ආයතන ටික නිසා ඉතින් ඔන්න උතන තමයි ආස්වාදයේ ආදීනව නිස්සරණය කළ ධර්මතා තුනක් තියෙන්නේ. ආස්වාදයේ බලන කුස්තේ කහනකොට ඇති වෙන ආදීනව බලනවා මේකට තණ්හා කළොත් කුෂ්ඨ රෝගයකටම හිමිකරුවෙක් වෙනවා. ආදීන වැඩි. නිස්සරණයට කැමති. ඒ හින්දා මට කුෂ්ඨ රෝගියෙක් ඇති වෙන තණ්හා සැපෙන් ඇති පළක් නැහැ. මේක අතහරින්න. ඇයි? ඒ සැපේ අතහැරියොත් අපි අතහැරිය ප්‍රාර්ථනා නොකරන්නේ මොකද්ද? කුෂ්ඨ රෝගය නිසා. මොකද නිදුක් බවම සැපයි කියලා දකින්න. රෝගයක් හදාගෙන විඳින සැපට වඩා සැපක් නේද නිදුක් බව? නිදුක් බව. ඒ වගේ මේ ජරා මරණ ශෝක පරිදේ දුක උපද්දවාගෙන විඳින සැපට වඩා දුකේ නිරෝධයෙන්ම සැපක් ඇට දකිනවා. අන්න එදාට අයෝගුල අවේදිත සුඛයට කැමති වෙන්නේ. නෙක්කම්ම සුඛයකට කැමති වෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ වගේ තැනකට අපේ මනස තිබුණොත් තමයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දහම ගෝචර වෙන්නේ. එහෙම නැතුව හැමදාම කුස්තේ කසන මට්ටමේ ඉඳගෙන නම් මේක අහන්නේ. තේරුමක් නැහැ. මොකද ධර්මයේ තියෙන්නේ නිරෝගී බව උතුම් කියන දැනකට. එහෙම බණ අහනවා කුෂ්ඨ රෝගේ හදාගෙන විඳින සැපයට තණ්හා කර කර කුෂ්ඨ රෝගේ ප්‍රාර්ථනා කර කර මේක හරියට අපි මේ මේ කොළඹට යන පාරේ යමින් මාව මයංගිනේට යවේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේ. නේද? යනවා බොහොම උත්සාහයෙන් ශීඝ්‍රව දුවගෙන කොළඹට යන පාරේ. යන ගමන් ප්‍රාර්ථනා කරනවා අනේ මාව කොළඹට නම් යවෙන්න එපා. මං නම් කොළඹට ජුට්ටක්වත් කැමති නෑ. මට ඕනේ මයංගිනේට යන්නමයි. මයංගිනේටම යවේවා. කියලා ප්‍රාර්ථනා කරලා ශීඝ්‍ර වේගෙන් දුවනවා කොහෙද? කොළඹට යන පාරේ. දැන් මොකද්ද ලැබෙන්නේ? ඇයි ප්‍රාර්ථනා කළානේ අපි? ප්‍රාර්ථනා කළාට හරියන්නේ නැහැ. ප්‍රාර්ථනාවට වඩා ක්‍රියාවම ලොකුයිනේ. ඒ වගේ අනේ සසර නම් එපා සසර නම් දුකයි මට මේ සසර නම් පෙන්වන්න බෑ මේ නිවනම යෝනේ කියලා ක්‍රියාවෙන් යෙදෙනවා මොකද්ද? තණ්හාව එකතු කරන හැටි. ඈ සල්ලි එකතු කරනවා, දේපොළ වස්තු එකතු කරනවා, මිල මුදල් එකතු කරනවා, ඉඩ කඩම් ගන්නවා මේ ඔක්කොම ක්‍රියාවෙන් ජීවිතේ වෙනවා මොකද්ද කොළඹට යන විදියට වචනෙන් කියනවා අපි කොහාටද යන්න ඕනේ මයංගලෙන් කියලා දැන් අන්තිමට ප්‍රතිඵලය ලැබෙන්නේ මොකේද ක්‍රියාව තුළින්නේ අන්තිමට මරණාසන්න මොහොතේ එනකොට ප්‍රතිඵලය ලැබෙනවා ක්‍රියාව තුළින් මොකද්ද දුක එනවා දුක එන විදිහට කටයුතු කර කර දුකේ නිරෝධය ප්‍රාර්ථනා කරනවා මේකම අපේ දෙපැත්තක් එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ. අපිට ඉස්සෙල්ලා ලෝකයේ තියෙන નિસරු බව තේරෙන්න ඕනේ. මේ කරන්නේ මොකද්ද කියන එක. යතහ භූත ස්වභාවයක් හිත තබාගෙන නුවණ ඇති කරගෙන මෙන්න මේ බව නුවණෙන් අපි සිහි කළොත් දැක්කොත් ඒ කියන්නේ දැන් මේ පින්වතුන්ට වෙන්නේ ගැඹුරු දහමක් අහලා තියෙනවා දන්නවා. ඒකට උත්සාහය යෙදෙන්නේ නැති ඇයි? ලෝකෙ තුල ආස්වාද ආදීනව දෙකට මනස ගිහිල්ලා නැහැ. හොඳට යථාර්ථය පිළිබඳ සමාහයට දහමකුත් තේරෙනවා. ඒකට උත්සාහය යෙදෙන්නේ ඔහේ ගහගෙන යනවා ලෝකෙම තියෙන ආස්වාදය අනුව. කුස්තෙම කහ කහ ඉන්නකෝ අල සැපක් ලැබෙනවා හොඳ කරගන්න හැටිත් දන්නවා. ඒ දැනගෙන අර ආදීන වැඩි කුෂ්ඨෙම තාම කසකසා ඉන්නවා. නේද? එතකොට අපි ඉතින් මේක වෙනස් කරන්න ඕනේ. වෙනස් කරන්න කියන්නේ මේ සඳහා මේ පන්සලකට ආරණ්‍යකට යන්න ඕනේ නැහැ. ඔගොල්ලෝ මම අර මතක් කරපු විදිහට ටික ටික හරි සිහි කළොත් ඔයගලන්ට ලොකු මේ සැහැල්ලුවක්. ඒ කියන්නේ බොහොම පහසුයි මේක තේරුම් ගන්න. ඒ කියන්නේ වෙනදා ස්කන්ධ ධාතු ආයතන මේවා එකින් එක එකින් එක සම්මර්ෂණය කර කර කර කර කර කර හිටියෝ ඉඳලා මෙනෙහි කරපු ටිකක් තියෙනවා නම් ඊට වඩා සිය ගුණයකින් මේ වෙහස අඩුයි මේ යථාභූත ස්වභාවය දකින මට්ටමට විදර්ශනා කරන එකේ. නමුත් ඒකට නුවණ ටිකක් ඕනේ. ඉතින් මොකද දැන් ශක්තිය දුබල කෙනෙක් අපි කියමු දැන් gadol ගොඩක් ගෙනියන්න ඕනේ කන්දක් උඩට. gadol කැට 10ක් තියෙනවා. ශක්තිය අඩු කෙනා මේක 10 සැරයකට ගෙනියනවා. ඇඟ ටිකක් හයිය කෙනෙක් සමහරට මේක එක සැරෙන්ම අරගෙන යනවා නේ. ඒ වගේ <laughs> අපි නුවණ ටිකක් හයිය පදි වුණොත් මෙතෙන්ට එන්න හැබැයි දෙන්නම කළේ එකම දේ. මේක කරන්න ඉතින් ගොඩාක් කල් යනවා ඔය දහම නොයෙක් නොයෙක් දේවල් සම්වර්ධනය කළ නුවණ තිබුණොත් අපිට එක තැනකම අල්ලගන්න එක ධර්ම දේශනාවක් කරනකොට අධිකම ලබන්නේ ආශ්‍රක්ෂය වෙන්නේ ඒ නිසායි මේ එක තැනක් තියෙන්නේ මේ සිද්ධි අපි දැන් හුරු වෙලක් නෑ ඒකට අපි හැමදාම මේ ගිනි ගොඩ ඇතුළමයි පහුරු ගන්න කියලා මට හිතෙන්නේ ඒක තමයි මේ කරමින් හිටියේ. නෑ හොඳයි. ඉතින් මට මට මතක් කරන්න තියෙන දේ තමයි මම කෙලින්ම කියන්නම් මතක් කළේ අර කුෂ්ඨ රෝගය හැදෙන හැටි තමයි මම අර කොලේ මේ මහත්ය දුන්නාම මේ මහත්ය මේ මහත්ය දුන්නාම මේ සිද්ධිය අතහැරලා කෙලින්ම මේ අපි දෙන්නගේ සම්බන්ධය ගොඩනැගෙන විදිහට පවත්වන මානසික මට්ටමින් තමයි කුෂ්ඨ රෝගය පටන් ගන්නේ. හේතුඵල ධහම අතහැරිලා කෙලින්ම පේන්නේ රූපයක් කියන මට්ටමට කෙලින්ම අපි දකින දාර්ශනික ආවහම තමයි අපිට යථාර්ථය අතහැරෙන්නේ. මෙපමණකින්ම අවිද්‍යාව. ඒ කියන්නේ මෙහෙම රූපයක් පේන්නේ කියන මට්ටම එනකොටම අවිද්‍යාව. අපිට. එතකොට නමුත් වෙනසක් නැහැ. සිහිය හිත තබන වෙනස විතරයි. ඒ කියන්නේ අර පිටින් සිතං කළ ඒ කලයේ දිහාම බලන්න පුළුවන්. මේක ඇතුලේ තියෙන්නේ මැටි නේද කියලා පිටතින් පේන දෙයට හිත රැඳෙන්නේ නැතුව පිටතින් පේන සිටියමේ හිත රැඳෙන්න දන්නවා පිටතින් පේන සිටියමේ හිත රැඳෙව්වොත් ඒකේ හැඩතල බලන්න ගියොත් රාගදේශ ඇති වෙනවා. ඒ හින්දා ඒ දර්ශනයම පිටතින් පේන සිත්තරේ හිත රැඳවන්න නැතුව නුවණින් මේක ඇතුලේ තියෙන අසිතිනි කියලා අරගෙන යනවා. එච්චරමයි. ඒ වගේ අපිට මේ පේන සිද්ධියේම අපිට පුළුවන් මේ පේන දේ නැත්තම් පඨවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ධාතු නිසා මේ වේදනා සංඥා පහළ වෙනවා ඒ ධර්මයෙන් මේ හිතින් දැනගන්නව නේද කියලා සිහි කරලා බලනවා එතකොට අපි දන්නවා ඇහැට මේ රූපේ ගැටෙන වෙලාවේ ධාතු මාත්‍රයක් නිසා පහළ වෙච්ච නාම ධර්ම වේදනා සංඥාමයි සිහි කරන්න කියලා එතකොට පැත්තකට ගිහිල්ලා හිතින් මේ දැකපු දේ සිහි වෙනකොට අපි එතකොටත් දන්නවා මේද මනසින් මේ සිටුවීම සිහි කළ දැනගන්නවා නේද? එයා තවදුරටත් දන්නවා. ඇහැට ගැටෙන වෙලාවෙදිත් මේ පහළ වුණේ සංඥාවක් නම් දැනගත්තේ. දැන් මේ පහළ වෙන එක මනෝමමයි නේද? කියනක හොඳටම ඔප්පු වෙලා පේනවා. දැන් මේ අපිට දැකපු දර්ශනේ එහෙමම ඕගලන්ට හිතින් සිහි කරන්න පුළුවන් නේද? ගෙදර ගිහිල්ලා. ඇයි සිහි කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඉතින් මේ පේන දර්ශනේ රූපයක් එහෙම වුණා නම් මෙතන තියෙන රූපේ ඕගොල්ලෝ අරන් යනවද? ඉතින් මේ ඕගොල්ලන්ගේ හිත මේ පේන මෙතන තියෙන ධාතුව නිසා හිතටම හම්බ වෙන දහමක් ඕගොල්ලෝ දැනගත්ත හිඳයි ඒ හිතේම අත්දැකීමයි හිතට සිහි කරන්න පුළුවන් ගෙදර ගිහිල්ලා. ඉතින් ඕගොල්ලෝ මෙතන තියෙන දැන් තියෙන මේ රූපෙම නම් දකින්නේ ඕගොල්ලන්ට මේ දර්ශනය පේන්න ඔය මේ රූපෙත් යන්න වෙනවා එහෙනම් එතෙන්ටම. නමුත් දැන්ද පරිහරණය කරන්නේ මනස නිසා ඕගොල්ලන්ට මේ සිද්ධිය අඩු නැතුවම gedara ගිහිල්ලා පරිහරණය කරන්න පුළුවන්. ඉතින් මෙතන දක්ෂකම කියන්නේ මේ ධාතුවත් සංඥාවත් අතර සම්බන්ධය අතහැර ගන්න තමයි අමාරුව අපිට. මොකද අපිට වෙන්නේ ධාතුව නිසා හිතට ලැබෙන සංඥාව ආපහු ධාතුවට අයිති වුණාම අපිට රූපය මෙබඳු වෙනවා එතකොට. නමුත් මේ දෙක වෙන් කර ගැනීමෙන්ම අපිට විඥාණයට ආහාර නැති වෙනවා. ඉතින් මම දේශනා කළේ ඒකයි මම මතක් කරන තැන ටිකක් ගැඹුරුයි. නමුත් මේ පිටුතු නීවරණ ධර්ම දුර වෙන විදිහට නිතරම කුසල මනසිකාරයක් කරනවා නම් මේක ඒතරම් ධර්මතාවයක් නෙමෙයි ඉක්මනට වැටහෙනවා. ඉතින් ඕකට තියෙන්නේ ඒක තමයි මේ කුෂ්ඨ රෝගී ස්වභාවය ටිකක් බලන්න වෙන වැඩිපුර ආදීනවා. ඒ කියන්නේ දැන් මේ ගැඹුරු ධහමක් දේශනා කරනකොට ඒක තේරෙන්නේ නැත්තේ පාරමිතා සම්පූර්ණ වෙලා නැති හින්දාවත් එහෙම නැත්නම් මේ පින් උතුර නුවණ නැති හින්දාවත් නෙමෙයි මේ නීවරණ ධර්ම වැඩි වුණාම ආවරණීය ධර්ම වැඩි වුණාම තේරෙන්නේ නැහැ තේන්නේ ඒකට තමයි මේ සමතකමට හනක් වඩන්න කියලා කියන්නේ නේද එතකොට සමත කමටහනක් වැඩුවාම නීවරණ ධර්ම අඩු වෙනවා. නීවරණ ධර්ම අඩු වුණාම මේ පෙන්වන දර්ශනය ඉබේම පේනවා. එහෙම නැතිනම් මේ ටික සිහි කරලා තියාගන්න, දැනගෙන තියාගන්න. දැනගෙන තියාගෙන හිත සමාධි කළා සමාධිගත මනසකින් මේ ධර්ම සිහි කරනවා. සිහි කරනකොට හොඳට පේනවා. මොකද අන්තිමට අපිට ස්කන්ධ මාත්‍රයක් වෙනවා ජීවිතය කියන තැන. මේ පින්වතුන් මේ පින්වතුන්ගේ ඇස් දෙක දැකලා තියෙනවද? කණ්ණාඩියෙන් තියෙන්නේ ප්‍රතිබිම්බයක් නෙමෙයි ඇස් දෙක නෙමෙයිනේ. ඇහැ පේනවද ඔයගොල්ලන්ට? නෑ දෙන්නේ ඔන්න කවදාවත් නොදකින්න හැකටයි තණ්හා කරන්නේ එතකොට ඕගොල්ලන්ට මේ ඇහැ පිළිබඳ දැකපු දර්ශනයක් තිබුණා නම් කැඩපතේ ඒක නිරුද්ධ වෙලා දැන් කණ්ණාඩියේ නෑ ඒ කණ්ණාඩියෙන් දැකපු එකේ මතකයක් අපිට තියෙනවා ඔය මතකේ අතහැරුණොත් ඕගොල්ලෝ මේකට ගැහුවත් මේ ඇහැ කියලා සිහි කරගන්න දන්නේ නැහැ ධාතු මාත්‍රය ධාතු මාත්‍රයක් ස්පර්ශ වෙනවයි කියන යථාර්ථය එළඹ සිටින ඉබේම දැන් අද්දට මෙහෙම වදිනකොටම ඕගොල්ලෝ ගාව තියෙනවා ඇහැක්. ඒක තමයි සිහි කරගන්නේ. ඒකට බලලා තමයි අඬන්නේ වැළපෙන්නේ. අර මං කියන්නේ මේ පින්වතුන්ට තියෙනවනේ තමන් කියලා හැඟීමක් එහෙම් පිටින්ම තියෙනව නේද? ඇස් දෙක වහගන්නකො ඔක්කොමල වහගෙන තමන් දිහා බලන්න. පේනව නේද? ඔක්කොටම තමන් ඉන්නවා. තමන්ගේ ශරීරය තියෙනවා කියලා තේරෙනව නේද? ආයස් දෙක අරින්නේ. තමන්ගේ ශරීරය තියනවා කියලා පේනවද? ඇස් දෙක වැහුවාම. ඇස් දෙක වැහුවාම කොහොමද තේුනේ? හිතට. හිතට පේන එක හිතට පේනවද සතර මහා ධාතු රූපේ? නෑ. එහෙනම් ওই පේන කය මනෝයි. ඔන්න ඔය ටික නිරුද්ධ වුණොත් මේ හිතයි රූපය අතර තියෙන සම්බන්ධය නෑ. හිත පවතිනවා. කායට ගැටුණුත් යමක් දැනෙනවා. නමුත් දුක් විඳින්න යමක් නෑ ඉතුරු වෙන්නේ. එදාට අපේ ජීවිතයේ ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇරෙට ගත්තොත් මට මෙහෙම බලනකොට මේ දත් ඔක්කොම බාහිරයිනේ නේද? මේ ඇහැ ආධ්‍යාත්මිකයි මේ බාහිරයි රූපේ. අපි ඔක්කොම මෙහෙම කළා තමන්ගේ ශරීරය දිහා බැලුවොත් මේ ඇහැට සාපේක්ෂව මේ රූපේ මොකද්ද? බාහිරයි. එහෙනම් මේ දැන් අපි මේ රූපෙට මම කියනවා වගේ නෙමෙයිද මේකත්? මේ බාහිර ආයතනයක මම කියලා ඉන්නව නෙමෙයිද? තේරෙනවද මම කියන්නේ? දැන් මෙහෙම බලන්න ඇහැට සාපේක්ෂව මේ මේවා ඔක්කොම බාහිරයි. මේකට අපි මම කිව්වොත් මේ බාහිර මේකට මම කිව්වොත් හරිද? ගැළපෙනවද? වෙනවද? නෑ. ඉතින් මෙහෙම බලන්න මේ පේන රූපයයි මේ රූපය අතර වෙනසක් තියනවද? මේ ඇහැට සාපේක්ෂව බාහිරයි නේද මේ? බාහිරයි. ඉතින් මේකට මම කියලා කියනවා නම් ඒත් මේකට මම කිව්වා වගේ මේ හිත සමාධි වෙච්ච දවසට ඔන්න ඔය ටික එළඹ සිටිනවා. එදාට මේකට ගැහුවට ඕගලන්ට වදින්නේ මේකට ගැහුවොත් මට රිදෙයිද? මේ රූපෙට ගැහුවොත් මට රිදෙයිද? නෑ. රිදවන්න පුළුවන්ද? ඇයි මේක මගේ නෙවෙයි නිසා. මම නෙමෙයි නිසා. මගේ ආත්මෙ නෙමෙයි නිසා. නේද? ඒ වගේ මෙහෙම බලන මේ රූපයත් අද ඔයගොල්ලෝ උපාදාන සහිත නිසා මේ පංච ආයතනේ පංච විඥානේ පරිහරණය කරන නිසා මෙහෙම වෙලා තියෙනවා. ආවරණීය ධර්ම දුරු වුණොත් මේක ඕගලන්ට බාහිර එකක් වෙනවා. එදාට මේකට ගැහුවා කියලා ඕගලන්ට රිදෙන්නේ නැහැ. ඕනනම් මේ ධාතු ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙයි. ඒද හේතුප්‍රත්‍යය කියලා දකිනවා. ඒ මේ මේ හේතු ටික ගැටීම් නිසා හටගන්න යමක් තියෙන මේ රූපේ යථාර්ථයත් මේ රූපේ යථාර්ථයත් දෙකම එක දෙකම බාහිර වෙනවා. ඒ ස්පර්ශ නිසා ඇති වෙන වේදනාව අනාත්මමයි. ඔන්න ඔතෙන්ට එන්න වෙනවා අපිට. එහෙම නැතුව අපි මේ මට්ටමේ ඉඳගෙන නම් ඕගොල්ලෝ මිදෙන්න හදන්නේ ඒ කියන්නේ කුෂ්ඨ රෝගේ නැතුව මේ සැපේ ගන්න හදනවා වගේ. එහෙම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකට කරන්න තියෙන දේ තමයි අපිට එක තැනක් තියෙන්නේ. දැන් අපි භාවනා කරන්න කියලා ඉඳගත්තා කියන්නකෝ. ඉඳගත්තාම සීලයක පිළිපදලා ඉන්නවා. මේ සති නිමිත්ත ඉස්සෙල්ලා හොඳට හිත තබා ගන්න ඕනේ. සති නිමිත්ත හුරු වෙන්නම ඕනේ අනිවාර්යෙන්ම. එතනින් තොර මේ මග යන්නවද? සතිංච කවහම් භික්කවේ සබ්බත්තිකම් වදාමි. මහණෙනි සිහිය සියලු අර්ථය સિદ્ધ කර දෙන ධර්මයක් කියන්නේ. මේ ලෝකේ කෙලෙස් සෝතස් තියනවා නම් මේ සිහිය ඒ ඔක්කොටම එකම නිවාරණය. ඒ හින්දා ඊ ඉස්සෙල්ලා සිහිය පිහිටවා ගන්න හුරු වෙන්න ඕනේ. සති නිමිත්ත හිත තබා ගන්න ඕනේ. සති නිමිත්ත කියන්නේ මොකේද? නාසිකග්ගේවා මුඛ නිමිත්තේ නාසය කෙලවර හෝ තොල් දෙක ගාව. කෙනා කෙනා මෙහෙම සිහි කළා නාසයයි තොල් දෙකයි බලනවා Tamante හිතට හොඳට හසු වෙන තැන හිත තබා ගන්න ඕනේ. සති නිමිති. ඕනම කමඨහනක් වඩන්න ඉස්සර වෙලා මේ සති නිමිති හිත පිටලා තියෙන්න ඕනේ. ඒකයි මේ සිහිය වඩන්න පුළුවන් කියලා කියන්නේ. දැන් ඕගොල්ලෝ මේ පින්වතුන් බුදුගුණ හිතුව, අසුබය හිතුව කොහොමද ඕක වඩන්නේ? ඔන්න හිතනවා මේ මානසිකාරයෙන් පස්සේ ඒක ඉවරයි. ආයෙත් හිතනවා මේ මානසිකාරයෙන් පස්සේ ඉවරයි. මොකද්ද වැඩුණේ ඕගොල්ලන්ගේ? සිහිය කියන එක වඩන්න පුළුවන් එකක් නේද? සතිපට්ඨානේ වඩන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් සිහිය පිහිටවීම වඩන්නේ කොහොමද? කොහොමද වඩන්නේ සිහිය පිහිටවීම? දැන් මම උපමාවක් කළොත් මම මේ වටපිටාව බලාගෙන හිටියොත් මට මෙතන පේන්නේ නැහනේ. මෙතන මට බලන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් පුළුවන් වෙන කිසිම අවධානයක් ඇති නොවන විදිහටම මේක දිහා බලන්න පුළුවන්. මේ දිහා බලාගෙන මේ පින්වතුන් කරන දේට අවධානයෙන් නුවණින් දනිමුනුත් මේක බලන්න පුළුවන්. ක්‍රම තුනක් තියෙනවා. ඉතින් දැන් මම මේ සිහිය සති නිමිත්තේ හිත පිහිටවා ගන්න කියලා කිව්වේ හරියට මෙන්න මේ දිහා බලාගෙන ඉන්න කියනවා වගේ. ආනාපාන සතිය වඩන්න කියන්නේ තේ එහෙමමනේ. මේ ආනාපාන සතිය විතරනේ ඕනම කපටානක. දැන් ආනාපාන සතිය වඩනකොට වුණත් ඒක මම පස්සේ මතක් කරන්නම්. දැන් මම මෙතනින් මතක් කරන්නේ කිසිම දෙයක් දැනෙන්නේ නැති කිසිම දෙයක් හිතෙන්නේ නැති විදිහට මෙතනම හිත තබාගෙන ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ එහෙම කරන්න බෑ. ඕගොල්ලෝ කවුරු හරි කරන්න හදනවා නම් කරන්න පුළුවන් නම් මම කියනවා බෑ කියලා. එහෙම කරන්න පුළුවන් දවසක් එනවා. නමුත් දැන් බෑ. පුළුවන්ද? හිත තබාගෙන ඉන්න ඇතුළත සිතුවිලි මාත්‍රයක්වත් ඇති නොවන විදිහට හොද්දට සිහියෙන් හොඳ අවධානය මේ සති නිමිත්තට ඉන්න කියලා කිව්වොත් ඔයගලන්ට පුළුවන් ද කරන්න බෑ එතකොට කරන්න බැරි දෙයක් මම කියන්නේ කරන්න පුළුවන් දෙයක් මම කියන්න ඒක හොඳට අවධානයට ගත්තොත් මේ පින්වතුන්ට බොහොම යහපතකට එන්න පුළුවන් නබෝදවසේ එතකොට ඕගලන්ට අපහසුාවක් නැති වෙයි ගෙවල් දොරවල් වලත් භාවනා කරන්න අපි මේ ක්‍රමවේදයෙන් තෝරගන්නවා අඩුයි කියලා මට හිතෙන්නේ. ඔකට හොඳ සූත්‍රයක් තියෙනවා. මම ඉස්සෙල්ලා සූත්‍රය පොඩ්ඩක් මතක් කරලා ඉන්නවා. සංයුත්ත නිකායේ තියෙන චප්පානක කියලා සූත්‍රයක්. චප්පානක කියලා කියන්නේ මේ ප්‍රාණීන් 6 දෙනෙක් ගැන, සත්තු 6 දෙනෙක් ගැන මේ සූත්‍රය පෙන්වලා තියෙනවා. නානා ගති තියෙන නොයෙක් අදහස් තියෙන සත්තු 6 දෙනෙක් ගන්නවා. ඔන්න කිඹුලෙක් ගන්නවා ණයෙක් ගන්නවා බල්ලෙක් ගන්නවා නරියෙක් ගන්නවා වඳුරෙක් ගන්නවා කුරුල්ලෙක් ගන්නවා කී දෙනාද අරගෙන දැන් එක එක සතාගේ නැට්ට කෙරවල කෙරවලේ කෙරවලේ ලනු කෑල්ල කෑල්ල ගැට ගන්නවා දැන් ලනු කෑලි හයක් අපිට හම්බ වෙනවානේ මේ කොන් හයම අරගෙන එකට ගැට ගන්නවා හරිද? ගැට ගැහුවාම දැන් ණය ආදිනවා හුඹහට යන්න. කිඹුලා ආදිනවා වතුරට යන්න. එතකොට කුරුලා ආදිනවා අහසට යන්න. වඳුරා ආදිනවා කැලේට යන්න. නරියා ආදිනවා සොහනට යන්න. බල්ලා ආදිනවා ගමට යන්න. හරිද හයිද? කිඹුලා ආදිනවා වතුරට යන්න. දැන් ලොකු කාලගෝට්ටියක් මෙතන. නේද? මෙහෙම එහාට මෙහාට ඇද ඇද ඇද ඉඳලා එක්කෙනෙක් බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් මොකද වෙන්නේ? අර ඔක්කොම ටික ඇදගෙන යනවා. කිඹුලා බලවත් වුණොත් අනිත් ඔක්කොම දුබල වුණොත් වතුරට මුව ඇදගෙනම යනවා. නරියා බලවත් වුණොත් අනිත් අය දුබල වෙච්ච වෙලාවට සෝනට ඇදගෙන යනවා. සුනකයා බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් ගමට ඇදගෙන යනවා. කුරුල්ලා බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් අහසට ඇදගෙන යනවා. වඳුරා බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් කැලයට ඇදගෙන යනවා. නයා බලවත් වුණොත් අනිත් අය දුබල වුණොත් උඹහට ඇදගෙන යනවා. ඕක තමයි හැමදාම අපේ ජීවිතේ. ඉතින් මේ නොයේ ගති ඇති නොයේ අදහස් ඇති සත්තු හය දෙනා වගේ තමයි ඇහැ කන දිව නාසය ශරීරය මනස. ඇහැ අදිනවා රූප බලපං කියලා. කන අදිනවා ශබ්ද අහපං. නාසය අදිනවා ගඳ සුවඳ බලපං. දිව අදිනවා රස බලන්න. කාය ආධින ස්පර්ශවලට හිත ආධින ධර්මාරම්මන වලට. ඉතින් එහාට මෙහාට අදාදා ඉන්නවා එකෙක් බලවත් වෙනවා. ඒ කියන්නේ රූප බලන්න තියෙන කරුණු ටික ඔක්කොම සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තට යනවා. ඔන්න රූප බලනවා. ඊට පස්සේ සද්ධාහන්න තියෙන කරුණු ටික සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ? අනිත් ඔක්කොම දුබලත් වෙනකොට අනිත් එක්කෙනෙක් බලවත් වෙනකොට මොකද වෙන්නේ? එහාට අදින්න. ඕක තමයි අපේ ජීවිතේ. දැන් මේ දහම කියලා වෙන මොකුත් බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍රයක් දකින්න එපා. ඔබලගේ ජීවිතේ දකින්න. හා නැද්ද එහෙම? එහෙම තමයි නේ. ඉතින් ඕගොල්ලෝ බුදු ගුණ හිතුවා කියලා ඔය ඇදගෙන යෑමේ නතර වෙන මොකක් හරි වෙනවද? ඒ වෙලාවට නතරලා තිනවා ආයෙත් ඒක අතහැරපු ගමන් ඔය ඇදීම නතර වෙනවද? නෑ. අසුබය හිතුවොත් මරණය හිතුවොත් ඒ කියන්නේ මොනවා හරි දෙක අර්ථයක් තියෙන්න ඕනේ කරන්න නේ. ඒක ඒ මානසිකාරය ඉවර වෙච්ච ගමන්ම ඔගොල්ලෝ ඇදගෙන යන මේ සත්ව එහාට මෙහාට ගෙනියන එක නතර කරන්න පුළුවන්ද? බෑ. නතර කෙන වෙන ක්‍රමයක් හෝ හැදෙන බවක තියනවද? පිහිටි බවක් එන්නෙන් වැඩෙන බවක් හෝ තියනවද? නෑ මානසිකාර්යයක් කළොත්ම විතරයි මිසක නේද? කුසල මානසිකාර්යයක් කළොත්ම මිසක ඉබේ ජීවිතේ මේවා නතර වෙන තරක් ඕගලන්ගේ නෑ එතකොට. තේරුණා මම කියන්නේ? දැන් මේ පින්වතුන් බුදු ගුණ හිතනවා. මරණය හිතනවා. මෛත්‍රී භාවනාව කරනවා. කරන වෙලාවට ඔන්න සත්තු ටික නෑ දැන්. ඔන්න ඒ ටික ඉවර වෙච්ච ගමන්ම පටන් ගන්නවා මේ කීප දෙනා එහාට මෙහාට අදින්න. නමුත් මේ බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ කරපු මේ විලාවේ අපිට පිහිටක් එන්න එන්න වර්ධනය වෙලා තියෙන්න ඕනේ මේ කමඨහනන් නොකලත් ඊට පස්සේ නොවැඩෙන වෙලාවක වුණත් අපිව ටිකක් හරි රැකෙන මට්ටමක් ජීවිතේ හුරු වෙච්ච බවක තියෙන්න වෙනව නේද? එහෙම නැතිනම් මේක හැමදාම උත්සාහයම කරන්න වෙලානේ. කරනකම් විතර හරියට කොන්ත්‍රාත් ක්‍රමයට වගේ. කරනකම් විතරයි වගේ. එතකොට ওই විදිහට ගත්තොත් අපි වයසට ගිහිල්ලා සිය නුවණ දුබල වෙලා මේ වගේ මානසිකාරයක් කරන්න බැරි තත්ත්වයක් වුණොත් මේ ටික ඇදගෙන යනවා. තේරෙනවද මතකන්නේ? ඊට පස්සේ නමුත් එහෙම වෙන්න බෑ කියලා මම කියන්නේ මේ ඔයගොල්ලෝ මහන්සියෙන් බුදු ගුණ අසුබ මරණය වැඩුවා නම් මේක ප්‍රතිඵලයක් එන්නේ නැහැ වැඩෙන්න ඕන තැනක් තියෙනවා. ඒ විදිහට මේක කරන්න ඕනේ. ඒ මොනොත් තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ රැකෙන්නේ. ඔයගොල්ලන්ව ආරක්ෂා වෙන්නේ. ඔයගොල්ලන්ට සිහිය අතහැරුණ සිහිය ඉබේම පවතින මට්ටමක් එන්නේ. ඊට පස්සේ පෙන්වන බුදුරජාන් වහන්සේ ඔය වගේම ඒ සත්තු 6 දෙනාම අරගන්නවා. අරගෙන ඒ නැටි කෙරවල් වල ලණු කෑලි හයක් බඳිනවා. බැඳලා ඒ ලණු කෑලි හයම අරගෙන කණුවක බඳිනවා. කණුවක බැඳුත් මොකද වෙන්නේ? දැන් ඉස්සෙල්ලා වගේ කණුවක බැඳපු ගමන් මේ අය නතර වෙනවද? නතර වෙන්නේ නැහැ. එහාට අදිනවා මෙහාට අදිනවා එහාට මෙහාට අදිනවා නමුත් ඇදගෙන යන්න පුළුවන්ද? ඇයි බැරි? කනුවක බැඳලා අන්තිමට මේ බැඳලා තිබීමේ කවදා හරි දවසක මේ අය හීලවිලා කනුව මුලම ඉන්න දවසක් එනවනේ. එහෙම නේද? නානා ගති ඇති නානා අදහස් ඇති සත්ව හය දෙනා වගේ තමයි මේ ආයතන හය වෙනද වගේ මෙහාට මෙහාට රූප බලපන් තද්දාපන් කියලා මේ සිතුවිලි අදිනවා දැන් ඕගොල්ලෝ කනුවක බඳිනවා සත්‍යපට්ඨානය කියන කනුව සතිපට්ඨාන කියන්නේ ඉස්සල 100 පිටවා ගන්නවා මෙතන. හිත සබාගත්තා කියලා සිතුවිලි නතර වෙන්නේ නැහැ. නමුත් මේ පින්වතුන් මේ සති නිමිත්තේ හිත තබාගෙනමයි ඉන්නේ. වැඩ කටයුතු කරද්දී දැන් මං ඉදිරිපිට කවුරු හරි එහාට මෙහාට ගියොත් මට පුළුවන් මේ දිහාම බලාගෙන ඉන්නවා එහාට මෙහාට යන බව නුවණින් දන්නවා. එයා යන දිහා මෙහෙම මම බලන්නේ නැහැ. එහෙම ඉන්න පුළුවන් නේද? පුළුවන්. ඕන්න මම මෙහෙම එහාට මෙහාට බලන්න ගියොත් මට මේක අතහැරෙනවනේ. වටපිටාව බලන්න ගියොත් හොඳටම අතහැරෙනවා. මෙහෙම මම බලාගෙන ඉන්නකොට එහාට මෙහාට එක එක්කෙනා යනවා ඒව මට පේනවා. නමුත් ඒ තෙවුණු තෙවුණා විතරයි තෙවුණු කෙනා ගැන මට සිතුවිලි ඔසේ දුවන්න බෑ. දැන් මේ දිහන්නේ මම බලාගෙන ඉන්නේ මට පේනවා මේ පින්වතුන් අත්පය හොල්ලනවා නමුත් එහෙම හිටියා කියලා මේ අහවලාත හෙල්ලුවා මෙහෙම එහෙම නිමිති ගන්න බෑ මට. මෙහෙම මම හුරු වුණාම දවසක් තියෙනවා මේවා ඔක්කොම පේන්නේ නැතුව මේකටම මේ පොතම විතර පේන තැන දක්වා එන දවසකුත් තියෙනවා. ඉතින් මම මෙතෙන්දි මතක් කරන්නේ මේ සති නිමිත්ත හිත තබා ගන්න. ඔක්කොමලා සති නිමිත්ත හිත තබාගෙන මං කියන්නේ අහන්න. හොඳට පහසුයි මේ අමාරුවේ මම කියන්නේ කිසිම සිතුවිල්ලක් ඇති නොවන විදිහට කිටි කිටියේ ඉන්න කියලා නෙමෙයි. එහෙම ඉන්න බෑ. මං කියන්නේ ස්වභාවික වෙන්න ජීවිතේ. ඕනාවටම වඩා මෙගුණාම කරන්න බෑ. පුළුවන් නම් කමන්නේ. එහෙම වෙන්න ඕනේ දෙයක් මිසක ඒ කියන්නේ සත්‍ය නිමිත්තෙම හිත රැඳිලා කොහෙවත් යන්නේ නැති බවට පත් වෙනවයි කියන එක වෙන්න ඕන එකක් මිසක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඈ මොකද මේ අපිට ප්‍රතිඵලය කියන එක ගන්න බෑ. ප්‍රතිඵලය කියන එක එන්න ඕන එකක්. අපි ඒකත් ගන්න හදනවා නම් වැඩේ කරන්න බෑ. <laughs> හරියන්නේ එතකොට මේ සති නිමිත්ත ඒ කියන්නේ නාසය කෙලවර හෝ තොල් දෙක දිහා හිතෙන් බලන්න. හිතෙන් බලාගත්තාම අපිට හිතට හසු වෙනවා. මේ දැනුම තියාගෙන මෙතන හිත තබාගෙන මේ ඕන වචනයක් අහන්න පුළුවන් ඕගලන්ට. කොහොම හිත තබාගත්තාම හිත අහකට යයි ආපහු ගන්නවා. ඇතුළත එක එක සිතුවිලි පහළ වෙයි. ඒ වුණාට ඒ ගැන ගණන් ගන්න එපා. ඕගොල්ලන්ට සත්‍ය නිමිති විතරයි අහුවෙලා තියෙන්නේ. සත්තු ටික එහාට මෙහාට අදිනවා. නමුත් කණුවේ බැඳලා තියන්න. කණුවේ බැඳලා තියනවා කියලා කියන්නේ මේ නාසය හෝ සති නිමිත්ත පිළිබඳ අවධානයම තියෙනවා. ඔයගලන්ට හසු වෙලා තියෙනවා. මේ සත් දැන් මම කතා කරන දේ අහන්න පුළුවන් ඔයගොල්ලෝ දක්ෂ නෙමෙයි ඕනම කෙනෙකුට පුළුවන්. ඒ කියන්නේ මහා අමාරුම එකක් නෙමෙයි මම කිව්වේ. ඒ කියන්නේ දැන් අපිට මේ පොත දිහා බලන්න කියලා කට්ටියට කිව්වොත් ඔක්කොට බලන්න පුළුවන් නේ. ඒ වගේ හිතෙන් බලන්න පුළුවන් මේ නාසය දිහා නැත්නම් තොල් දෙක දිහා හිතෙන් බලන්න. හිත හිත එහෙමම තබාගෙන එහෙම බලාගෙන එතන ඉඳගෙන මේ කියන දේ අහන්න හොඳට තේරෙනවා. ඕනම භාවනාවක් කරන්න හදනකොට ඔන්න ඔහම කරන්න ඕනේ. මේක උපායක්. මේ සති නිමිත්ත හිත සබාගෙන ඉන්නකොට රාග දේශ මොහ විතර්කාව සිහිය මෙතන රැඳෙන්නේ නැහැ. ටග්ගල අහකට යනවා. මෙතන හිත තබාගෙන බුදු ගුණ අසුබය මරණය හිතන්නේ. එතකොට රාග දේශ මොහ එන්නේ නැහැ. මෙතනින් මේ සිහිය මෙතනින් අතුව අයින් කරන හේතු එන්නේ නැහැ. අන්තිමට මෙහෙම හුරු වුණොත් මේ සති නිමිත්තට හිත තබා ගන්න තබාගෙන මේව කරන්න කරන්න හුරු වුණා ඒ මානසිකාර්ය අතහැරනොත් හිත මෙතන රැඳිලා පවතින හුරුව නැති වෙන්නේ. එන්න එන්න එන්න එන්න හුරු වෙනවා. දැන් ඔයගොල්ලෝ සති නිමිත්ත මෙතන තබාගෙන පැය භාගයක් මෛත්‍රී භාවනාව කරන්න. ඒ මානසිකාර්ය නැගිට්ටත් ඕගොල්ලන්ට හුරු වෙනවා මේ සිහිය මෙතනම තියෙන බව හුරු වෙනවා. මේ ඊට පස්සේ මෙතන හිත බැඳී පවතින ප්‍රතිශතය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මෙතන සිහිය තබාගෙන ඕනම කටයුත්තක් කරන්න පුළුවන් යන්න පුළුවන් එන්න පුළුවන් ආහාර පාන ගන්න පුළුවන් එතකොට හැම දෙයක්ම සම්පජානකාරී හොති නුවණින් දැනගෙන කරන්න පුළුවන්. මෙන්න මේ එතකොට හිත මෙහෙම හිත තබා ගන්නකොට සිතුවිලි එනවා. ගෙවල් දොර යාළු මිත්‍රයෝ මතක් වෙනවා. නමුත් යන්න බෑ. සත්තුන්ට ඇද්දට යන්න බෑ. කනුවේ බැඳලා තියෙන්නේ. ඒ හම්බ වෙන නිමිත්තක් ඇත්ත වෙලා ඒක ඔස්සේ මානසිකාර වෙවි මානසිකාර වෙවි යන්නේ. කෙටි කෙටි විතරක ඇති වෙලා නැති වෙනවා මොකද Taman සිහියේ ඉන්න නිසා. මම මේ මතක් කරපු ටික තේරෙනවද? ඕක කළා බලන්න චුට්ටක්වත් අමාරු නෑ. පොඩ්ඩක්වත් අමාරු නෑ. ඒ කියන්නේ මම කිව්වේ ඒ කියන්නේ කොහොම හරි සිතුවිලි එන්නේ නැති වෙන්න ඉන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. හරිමම සරල උපායක් මම කිව්වේ මේ පිටුමතට තේරෙනවා නේද? ඒ කියන්නේ මේ සති නිමිත්තට හිත තබා ගන්න මේ වටපිට බලන්න ඕන දෙයක් කිසිම විලාවක ඒකේ ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ සිහිය ඉබේම එන්නෙන්න වැඩෙනවා සිහිය තිබීම. ඒ කියන්නේ දැන් මම මෙතන බලාගෙන ඉන්න මේ පොත දිහා මං අහක බලුව ඒකෙන් කියනවා මම මේ නිමිත්තෙන් අතහැරලා කියලා. අප්‍රමාදී බව කියලා කියන්නේ ටග් වල ඉක්මනට මම මේ නිමිත්තට ආපහු එන එක. අපි සිහිය නැති වුණා කියලා කියන්නේ සති නිමිත්තම අතහැරිලා අමතක වෙලා දරුවෝ ගැන, ගෙවල් ගැන යන්න පුළුවන්. මේ මුකුත් මතක නැහැ. ආපහුත් අග්ගවල නිමිත්තට ගන්නවා. මේ සති නිමිත්තේ ඉඳගෙන දරුවෝ ගැන, ගෙවල් ගැන හිතන්නකෝ බලන්න කොහොමද කියලා. හිතුවට අදාළ කාරණාවට අදාළ ටික විතරක් හිතෙනවා මිසක රාග දේශ මොහ වශයෙන් දැඩි වෙන මානසික මට්ටමක් එන්නේ නැහැ. ඊට පස්සේ පුළුවන් අපිට පොල් ගන්නකොට, ගෙදේ යතු ගන්නකොට මේ සිහියම හිතේ තබාගෙන කරන්න. ඊට පස්සේ එහෙම වුණාම පුළුවන් ඒ සිහියෙන්ම ආනාපාන සතිය වඩන්න. කුම්මන කමඨහනක් වඩන්න වුණත් උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තැන තියෙනවා. ඔන්න ඔහම සිහිය තබා ගන්නවා. සිහිය සති නිමිත්ත හුරු කර ගන්නවා. හුරු කරගෙන කෙනෙකුට පුළුවන් බුදු ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මේ ඔක්කොට වඩා වේගයි ආනාපාන සති. මෙහෙම හිත තබාගෙන ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරනවා. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ අනුව යන්න එපා කියන එක ඉබේමයි තියෙන්නේ දැන්. දැන් සති නිමිත්ත හිත තබා ගන්නනේ කලින්ම හුරුුනේ අපි. එහෙම හිත තබාගෙන මේ දිහා බලාගෙන ඉන්න හුරු කරන්න කියලානේ කිව්වේ. එතකොට මේ දිහා බලාගෙන බුදුගුණ හිතනවා බුදුගුණ මනසිකාරය අයින් වුණත් මේ දිහා බලාගෙන ඉන්න හුරුව එන්න එන්න වැඩි වෙනවා මට. මේ තුල බලාගෙන හුරුව එන්න එන්න වැඩි වෙනවා කියලා කියන්නේ වටපිට බලන එක අඩු වෙනවා කියන එක. මේ දිහා බලාගෙන වගේ තමයි සති නිමිත්ත හිත තබාගෙන බුදුගුණ අසුභය මරණය හිතනවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස වෙන හැටි බලනවා. සති නිමිත්ත හිත තබාගෙන. මේ සිහිය බැඳී පවතින එක එන්න එන්න එන්න වැඩි වෙනවා. ඒ වැඩි වෙනවා කියලා